ඊළඟට බුද්ධික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්ස ශාමිකා මහත්මිය අහලා තියෙන ප්‍රශ්න දෙකක් ඒ ප්‍රශ්න දෙක අහන්න පින්වත් ස්වාමීන් වහන්ස සමූහ ගණය සන්තති ගණය ආදී ගණ හතර සඳහන් දහම් ග්‍රන්ථයේ කුමක් ඒ රේරුකානේ ඔව් රේරුකානේ මහානායක හාමුදුරුවන්ගේ 44 ආකාර මහා විපස්සනා භාවනා පොතේ පැහැදිලි කරලා තියෙනවා.